කරදිය සුළඟේ සේනාවක මරහඬ ඇසුනේ ඒ භාගිය අහසට ඇඬුනේ නියඟලමල කයි පෙති තැලුනේ පායා උතුරු කරේ හඳ මායාකාරී තරු ඇසදන ශෝභා දේවී රතු තොල් මතගෑ යටින් සියෝ ළඟ ගිනිල තානම් පොළොවක දෝ පිපුනේ වහනම් ඇයි දෙබරුන් පිරුණේ උතුරාගිය කඳුළම දකුණේ පිරුණා නොවෙදෝ තල්ලරනේ නානානෙක් මත් කළ මදු විත රූරායන කඳුලක සුසුමන්ගෑ කීතු කීතු වියලෑ දහසක් තරු වෙඩි සලකුණු ඇයකෑ තෝරා උදුරෝලා සලු තොල් පටි පැලුව යගත මෝරා උඹේ සෝභාවත තනීති තවන්නෑකිද කෝමා මෙව ශෝකාලප විමුක්ති කොටි දන්න ඇතු ඇති ශෝභා වාසිගත්තේ ඩයස්පෝර ඒ සුවඳ යලි මංකටින් ගාන හුළඟ සේතෙතතයි කඳුළු කට්ටා වැෑකෙරුණ කේම දසලා ඇතිනු චතුරන්න ආධාරඹ දේවදා උලන්න ගිනි වගේ නෙවකිල මරුවෙයි පිල කලකුරු වෙම්බඩී ලෝකුව කෝනීතිවේදි රඟදුන් විදතලී ඔලි විච්චේ මාධ්‍යවේදි මොරදුන්නේ නිරුවත් කත කියපං උඹද දේවි කෙන විද විදායකෙන් දෙවට මිල් වශන උඹ මනම් පේරි සුමඩ භක්ෂ විස්සයි දෙක අලිකොඩි ඉනුවලු සීතල තිය වෙනුවට ලේලිං වලින් ආඩි කඳද යුරණ බිම්මද බලසෙනකට මල් පුතාවි ඇන්දට ඔය සුදු සරියලේ කෑවිල නඳ මාලිනී පීතියක් කළ තිස් සසරක් වගේ හීනයක් කළ ගීතයක් අද නීතියක් ඕ පටලඳ වද කෑවිදගේ ඉදිරි ගීතයක් ඔබ ජීතියම් එක මහයුම් අකලට මැරුණන වෙන මෙව හීනකින් ස්වාධීන පුවත්ත සප්‍රීතියෙන් අපි පිළුණ දන්න දීන්දම සීමිට මැරුව මගතියා සලු උතුරට ඉහිරුණා ලේපිරුණම යගතාවට පණපිටි නිරුවත් කලා පවදුන ප්‍රමදාසලා රජ වුණා පච්චිල කිලි නොච්චිය පර දෙමලුම්ට මෙගේ බුදු වෙන්න බැයිසි ප්‍රියා තීරායන කරදිය සුළඟේ සේනාවක මරහඬ ඇසුනේ ඒ භාගිය අහසට ඇඬුනේ නියඟල මල කයි පෙති තැලුනේ පායා දේවී රතු තොල් මතගෑ සායම් පාටින් සියෝ ළඟ ගිනිල ටානම් පොළොවක දෝ පිපුනේ